කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා බල ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන පින්වත් අය හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි පළමුවෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය දැනගෙන කටයුතු කරන්න ඕනේ කියන එක ඒ දැනගත්තාමයි අපිට අපේ වැරදි දේ සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දිනවල අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කරගෙන යන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගය පිළිබඳවයි මහා චත්තාරිතික සූත්‍රයේ තියෙන ආකාරයට මේ මාර්ගාංග වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් සම්මාදිට්ඨිය ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් අද දවසේ අපිට තියෙන සම්මා සංකප්ප කියන මාර්ගාංගය වර්ධනය කරගන්න විදිය ගැන කතා කරන්නයි. මේකේදී මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙදිත් සඳහන් කරලා තියෙනවා. සත්‍ය භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මේ සම්මාදිට්ඨියයි පූර්වාංගම වෙන්නේ කියලා. ඉතින් මේ පූර්වාංගම වෙන්නේ වෙන විදිහ සඳහන් කරලා තියෙනවා. මිච්ඡා සංකප්පය මිච්ඡා සංකප්පය විදිහට යම් කිසි කෙනෙක් හඳුනනවද? සම්මා සංකප්පය සම්මා සංකප්පයේ විදිහට යම් කිසි කෙනෙක් හඳුනනවද? අන්න එපමණකින් ඒ තනත්තා සම්මා දිට්ඨික වෙනවාය කියලා. දැන් මේකෙදි අපිට ඊයේ පෙරේද දවස්වල අපි තේරුම් ගන්න හදපු සංකල්පය තේරුම් ගන්න ලේසියි. අපේ හිතවලට හරි දේද වැරදි දේද කියලා අපේ පැත්තෙන් දැන් මොකක් හරි එක දෙයක් ගමුකෝ උදාහරණයක් ගමුකෝ ඉස්සෙල්ලා මොන හරි මතයක් ඉදිරිපත් කරනවා කියන්නේ කවුරු හරි ඒ ඒ කෙනාට ඒ ඒ මතය පිළිබඳ ඒක හරි එකක්ද වැරදි එකක්ද කියලා අදහස එන්නේ Tamange අතීත දැනුම අනුවද නැද්ද? වෙනස් අදහස් නෙන්නේ එක එක්කෙනාට. එක එක්කෙනාට එන්නේ වෙනස් අදහස්. නේද? ඒ වෙනස් අදහසෙන් හේතුව ඒ ඒ කෙනා දන්න විදිහ. ඒ ඒ කෙනා දන්න විදිහට අපි කියනවා ඒ ඒ කෙනාගේ දෘෂ්ටිය කියලා. ඒ ඒ දෘෂ්ටි අනුව තමයි අදහස් වෙන්නේ. දැන් අපි කිව්වොත් අන්තරාභවය. අන්තරාභවයක් ඇද්ද නැද්ද? කියලා අහුවොත් නේද? එක එකන එක එක දේවල් කියන්න පටන් ගන්නවා. එයාගේ අත්දැකීම, එයා දන්න දේවල්, අහලා තියෙන දේවල්, ගුරු ඇසුර නේද? ඒ ඔක්කොම හේතුලා එයාට එකපාරටම ඉන්නේ කට්ටි කර තියනවා කියලා අදහසක් එනවා, කට්ටි කර නැහැ කියලා අදහසක් එනවා. එතකොට ඒ වගේ මිත්‍යා සංකල්ප එනකොට මිත්‍යා මෙන්න මේක මිත්‍යා සංකල්පයි කියලා හඳුනගන්න දැනගන්න පුළුවන් වෙන්නේ ඒක මිත්‍යා සංකල්පයේ කියන දැක්ම තියන අයටද නැද්ද? නේද? එහෙම නැති අයට බෑ. සම්මා සංකල්ප වෙනකොට මේක සම්මා සංකල්පයයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒක පිළිබඳ දැනුම තියෙන අයටයි. නේද? යමෙක් තමන් තුළින්ම මිත්‍යා සංකල්ප වෙනකොට ඒක මිත්‍යා සංකල්පයයි කියලා දන්නේද? එපමණකින් ඒ තරත්තා ඒ ප්‍රමාණයට ඒ තැනත්තා සම්මාදිට්ඨිකයි. හරිද? අන්න එහෙම තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. එතකොට අන්න සම්මාදිට්ඨිය කියන්නේ අන්න ඒක සම්මාදිට්ඨිය කියන්නේ අපේ අපේ අපේ ඇතුලෙන් එන අපේ දැනුම අදහස. අපේ දෘෂ්ටි අපේ දැක්ම නේද? හොඳයි. දැන් මේක අපි තෝරගමු මේ එකකින් එකක් අරගෙන ඊළඟට මේක කොටස් දෙකකට දැන් මිත්‍යා දෘෂ්ටිය හරි මිත්‍යා මිත්‍යා සංකප්පය කියන්නේ මොනවද මිත්‍යා ඊට පස්සේ මිත්‍යා සංකප්පය මිත්‍යා සංකප්පය විදිහට දන්නවා නම් එයා සම්මා දිට්ඨිකයි කියලා දේශනා කළා මේ සූත්‍ර ධර්මයේදී ඊට පස්සේ මිත්‍යා සංකල්පනා කියන්නේ මොනවද කියලා දේශනා කරනවා මොනවද කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ඕන්න බලන්න දැන් මොනවද දන්නේ කාම සංකල්පනා කියන්නේ පංචකාම සම්පත්තිය පිළිබඳ තියෙන කල්පනා වර්ග. වෙන මොකක්ද මේ කාම සංකල්පනා කියන්නේ? එතකොට ඒවා සම්මා සංකල්පනාද මිත්‍යා සංකල්පනාද? මොන දැන් වැඩි තේරෙන්න උන අපිට හොඳට. නේද? එතකොට වැඩි දෙනෙක් ඉන්නේ මොන සංකල්පනාවලද? මිත්‍යා සංකල්පනාවල ඉන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා නේද අපි මේවා හොඳයයි ගැනීමෙන් නිවනට බාධා වෙනවද නැද්ද? අපි කතා කරන්නේ නිවන් දකින්න කෙනා ගැන මේ සාමාන්‍ය ජීවිතය සම්පූර්ණ කරලා දෙන්න නෙවෙයි. ඒකට වෙනම වැඩ තියෙනවනේ. මාත් ඕකම කතා කරලා හරියන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්න අපේ සංකල්පනා નિවැරදි කරගන්න වෙනවා. දරුවන් ගැන වුණත්, ගෙවල් දරුවල් ගැන, ඉඩම් කඩම් ගැන මේවා පිළිබඳවම ඒ කියන්නේ භවභෝග සම්පත් කෙටියෙන් කියනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් කොච්චරනම් ඔය ජීවිතේට දැන් දීලා තියෙනවද කියන්නකෝ ඇහැට රූප කොච්චර පෙන්වලා තියෙනවද කනට ශබ්ද කොච්චර අස්වලා තියෙනවද නාසයට ගන්ධ කොච්චර ලබා දීලා තියෙනවද දිවට රස කොච්චර දීලා තියෙනවද ශරීරයට පහස කොච්චර දීලා තියෙනවද දැන් අවුරුදු කීයක්ද නේද ඒත් මහන්සිද නැද්ද උදේ නැගිටලා උදේ නැගිටිනකොටම නම් ගානක් නැහැ නැගිටලා තූටු වෙලාවක් යනකොට ආයෙ මොකද කියන්නේ මේ හිත ආයෙ මොකද කියන්නේ මේ හිත ආයෙල්ලනවා අරගම අර මේ මොනවද කාපු ඒවාම ඉල්ලනවා නේද දැකපු ඒවාම ඉල්ලනවා ආයෙ පෙන්වන්නද කියලා අහපු ඒවාම ඉල්ලනවා ඉතින් මේ අන්න ඒක අපිට නොතේරි අපි මොකද කරන්නේ ඒවා ගැනම හිත හිත හිත හිත හිත හිත නේද ඒවා ගැනම හිත හිත හිත ඉතින් ඉන්නවා මේක ඉවරක් වෙන්නේ නැහැ. ඒ ධර්මය නොදන්න අයට ඔන්න ඔය වගේ කාම සංකල්පනවල යහිර වෙනවා. දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ, දැන් අහන්න ඕනේ, දැන් විඳින්න ඕනේ කියලා ඒවට උපක්‍රම යොදනවා. ඒ වගේ ಗುಣදොස් මෙනෙහි කරනවා. හරිද? මට හොඳම දේවල් හම්බුණා, මට හෙට හොඳම දේවල් හම්බෙනවා, මට අතීතයේදී හම්බුණා, වර්තමානයේදී හම්බෙලා තියෙනවා. හරිද? මේ විදිහට ඒ වයින් ගැලවීමේ අදහසක් නෙවෙයි, ඒ වගේ තව ඇලී ගලී වාසය කිරීමේ අදහසින්ම දරුවෝ ගැන, මුණුපුරෝ ගැන, ඉඩම් කඩම් ගැන, ගෙවල් දොරවල් ගැන මේක තේරුම ඒවා අතහැරලා දාලා යන්න කියන එකද? යන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක නෙමෙයි මේකේ තේරුම. නේද? ඒවා ගැන ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒවා ගැන අපිට කොහොමද මෙනෙහි වෙන්න ඕනේ? මේවා මට අයිති දේවල් නෙවෙයි මේවා මට ඕන මට ඕන විදිහට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා මට බොහෝ තැවිලි දැවිලි ඇති කරන දේවල්. අපි මේ පිටද ආශ්‍රව ගැන ගොඩ කතා කරානේ නේද? හ්ම් රූපය අපේ ඉදිරියේ ඇවිල්ලා, ශබ්ද අපිට කනට ඇහිලා, ඒ ප්‍රිය දේවල් නැවත නැවත ඇහි ඇහි තිබිලා බල බල ඉඳලා මගේ ඇහි මාණයෙන් අයින් වෙනකොට ඒක මට පේන්නේ නැතු යනකොට මොකද වෙන්නේ දුකයි දුකයි කියන එකේ තේරුම මොකද්ද කොහෙටද දුක හිතට නේද සැවෙන් නිකන් පිච්චෙන ගතියක්, දැවෙන ගතියක්, රත් වෙන ගතියක් එනවා නේද? හ්ම්. ආන්ගේ මොනවද? ආශ්‍රය. හරි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රසත් එක්ක කරන සෙල්ලමේ අපිට ඒවා අපිට ඕන විදිහට හැම වෙලේම ළඟ පියාගන්න පුළුවන්ද? දැන් එහෙනම් දුකට හේතු වෙනවද නැද්ද? එහෙනම් මේවා මගේ මගේ సంతාණයට ඇතුල් වෙන එක නවත්ත ගන්න ඕනේ. මේවා මතක් වෙනකොට, මේවා දකිනකොට මම් පහරන හොරු වර්ගයක් දැක්කා වගේ කියලා අදහසක් එන්න ඕනේ. එම ආසීවි සෝපන සූත්‍රය දේශනා කරලා තියෙනවා. මම් පහරවන හොරු මගේ මම් පහරවන හොරු ඇවිල්ලා මොකද කරන්නේ? වටිනම දේ අරගෙන කලාපෙලා දාලා යනවා. අපේ ජීවිතයේ තියෙන වටිනම දේ තමයි කුසලසිත. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අපේ කුසලසිත පැහැර ගන්නවා මදිවට. මේ දේවා අපිට අතුරු වුණොත් තලාපෙලා දාලා ගියා වගේ ඊට පස්සේ ඔය ඉන්න දැන් හරිතේ අමාරු කියන දකින්න ඕනේ අහන්න ඕනේ තලාපෙලා දාලා ගිහිනවා. නේද? මේ බව දැනගත් ඇත්තන්ට මේ කාම ලෝකය පින්නත් මේ දඬු කඳක ගහලා ඉන්නවා වාගේ දැනෙන්න පටන් ගන්නවා. හිරේ විලංගි වටනවා වාගේ දැනෙන්න පටන් ගන්නවා. හරිද? පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන එක මොහොතකට අපි කල්පනා කරමු. හ්ම්. දැන් ඉතින් කීසර මේ මනුස්ස ලෝකයේ ඉපදිලා මම කීසරයක් නම් දුන්නද මේවට කෑම? ඇහැ කන නාසය දිව ශරීරයට මං කොච්චර දුන්නද කෑම? අදත් උදේ නැගිට වෙලා ඉඳන් මම මේකට මම කියන්නේ කටර දෙන නේද? මේ මේ කටින් ගන්න මේ කබලින්කාර ආහාරය නෙවෙයි. ඒක විතරක් නෙවෙයි. ඒක එකක් විතරයි. ඇහැට කැම දෙන්න ඕනේ, කනට කැම දෙන්න ඕනේ, නාහයට කැම දෙන්න ඕනේ, දිවට කැම දෙන්න ඕනේ, කටට කැම දෙන්න ඕනේ. නේද? හිතට කැම දෙන්න ඕනේ. දැන් ඉතින් උදේ මෙච්චර කාලයක් දුන්නා, දුන්නා, දුන්නා, දුන්නා, දීලා හිත සතුටු කරගත්තා. නේද? තවත් අයියෝ මේ ජීවිතේ බලන්නකප්ප පුංචි කාලේ නම් නේද එකම දේවල් දීලා දීලා දීලා නේද ඉවරක් වෙනවද මේ හිත නෑ ඒ ටික හරි හිතෙන්න ඕනද නේද එහෙනම් මේකෙන් ගැලවෙන්න ඕනේ මම මේක මේක හරියට අර කියන්නේ මොකද්ද කොඩි වලින් අරගල අල්ලගත්තා වගේ අතහැරලා බෑ අතහැරියොත් හපනවා නේද ඒකින්ද නොදී බෑ නොදුන්නොත් එහෙම දුක් ඉතින් ඒකින්ද මේක අපේ මනසෙන් ගලවන්න ඕනේ ආන්ගේ ගැලවිච්ච කෙනාගේ හිත මොකුත් ඉල්ලන්නේ නැතිනවා. හරි. රූප ඉල්ලන්නේ මේ ඉල්ලන වෙන ප්‍රශ්නේ තියෙන උදේ නැගිටිනකොට අපිට හරි වදේ කාගෙන්ද? තමන්ගෙන් වදේ. නේද? මගෙන් වදේ තියෙන වෙන කාගෙන්වත් නෙවෙයි. යනවා ගිහිල්ලා දුව බලන්න යනවා, පුතා බලන්න යනවා, අර අරහල් જાතිය කෑම උයා ගන්නවා, අහවල් පෙට්ටියේ තියෙන දේ අරන් කනවා කිය නේද? එක <laughs> එක නේද? මේක මේක තල්ලු කරනවා අපි ඔය අතෙන්ට තල්ලු කරනවා, මෙතෙන්ට තල්ලු කරනවා. නේද? ගියේ නැත්තම් මොකද කරන්නේ? ඉන්න බෑ. ඉන්න බෑ රිදෙන හින්දා යන්නේ. නේද? මේ පුංචි දරුවෙකුට චොක්ලට් කාලා පුරුදු වෙනා නම් චොක්ලට් කෑල්ලක් අරගෙන අපි ආපහු ගත්තොත් එහෙන් පෙන්නලා එයාට ඉන්න බැරි වෙනවා. නේද? අඬන්න පටන් ගන්නවා එයා. අඬන්නේ ඇයි? රිදෙන හින්දා නිකන් අඬන්න පුළුවන්ද? රිදෙන්නේ නැත්නම් අඬන්න බෑ. දරන්න බැරි හින්දා අඬන්නේ. ඒක ඒගොල්ලෝ කියන ඉක්මනට දෙන්න ඉක්මනට දෙන්න ඉක්මනට දෙන්න කියන. ඇයි දරා ගන්න දරා ගන්න බැරි හින්දා ඉක්මනට දෙන්න කියන්නේ ඒකයි. හැමදේම එහෙමයි ජීවිතේ. එතකොට මේ වෙහෙස දැනෙන්න ඕන අපිට. මේ වෙහෙස දැනෙන්න ඕනේ. මේ වෙහෙස නොදැනෙනවා නම් අරවාගෙනම කල්පනා කර කර ඒවා ගැනම ඉන්නවා නම් ඒක වැටෙන්නේ මිත්‍යා සංකල්පනාගෙන් පැත. හරිද? එහෙම නැතුව ඒවායෙන් අත මිදෙන්න ඕනේ මම මගේ හිතේ මේවා ගැන ආසාව උපදින එක අයින් කරන්න ඕනේ හිත නිදහස් කරගන්න ඕනේ පංචකාම සම්පත්තියෙන් ඒ තරම් සුවයක් තවත් නැහැ කියලා. යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් ඒ දැනීමට කියනවා නෙක්කම්ම නෙක්කම්ම සංකල්පනා. හරි? නෙක්කම්ම සංකල්ප මේ දෙක අතර තියෙන සටනේ තමයි ඉන්නේ. නේද? සමහර අයට පැවිදි වෙන්න ඕන කියලා හිතෙනවා. පැවිදි වෙන්න ඕන කියලා හිතලා සමහර අය පැවිදි වෙනවා. සමහර අයට හිතුණාට බෑ. ආපහු මොකද වෙන්නේ? අපේ පැවිදි වුණොත් ඉතින් අපේ කියලා ඉවර වෙලා ඕන් ආයෙ මේ පැත්තට වැටෙනවා. නේද? එහෙම වෙලා සමහර අයට බැරි වෙනවා. සමහර අයට පුළුවන් වෙනවා. හ්ම්. ඉතින් ඕනම දෙයක් එහෙමයි. ඒක තමයි සංකල්පනාව තේරුම් ගන්න ඕන අපේ මනසෙන් එන සංකල්පන. එතකොට මිත්‍යා සංකල්පනාව එනකොට බින්වත්නි තමන්ගේ තුලින් සහ අනුන්ගේ හරි මිත්‍යා සංකල්පනාව මිත්‍යා සංකල්පනාව විදිහට දැනගන්න තමන්ට හැකියාව තියෙනවා නම් ඒකට කියනවා තමන්ගේ මනස කියනවා නම් මේකයි මිත්‍යා සංකල්පනාව කියලා. ආවල් අහවල් අයගේ සංකල්පනා තේරෙනවා කතා කරනකොට. නේද? එතකොට අන්න ඒක මිත්‍යා සංකල්පනා විදිහට Tamanට දැනෙන්න ඕනේ. Tamanට දැනෙනවා නම් ඒක මිත්‍යා සංකල්පනා මිත්‍යා සංකල්පනා විදිහට හඳුනා ගන්නවා නම් හඳුනා ගන්නවා නම් ආන්ගේ හඳුනා ගන්න පමණින් මේ තනත්තා සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨිකයි. හරි හඳුනා ගන්න පුළුවන් දෘෂ්ටියක් එයාට තියෙනවා. හ්ම්. ඉතින් ඒකින්ද අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. වෙනත් මේත් එක්කම අපි ගම තරහ කියන එක. හරිද? තරහ වෙනවද නැද්ද? තරහ වට පස්සේ තරහෙන් කල්පනා කර කර ඉන්නවද නැද්ද? ඇත්තමයි කියලා. නේද? ඇත්තමයි කියලා තරහෙන් කල්පනා කර කර ඉන්නවා. මේ තරහ සමහර වෙලාවට සීමාව ඉක්මවා යනවා. දැන් අපිත් එක්කත් ඔන්න සමහර අය තරහ යනවා බන කියනවා දැකලා. හරි. වෙලාවට හිතන පවක් සිද්ධ වෙනවා දන්නේ නැහැ කියලා අපි අනිත් අයගේ තරහ උස්සන්න හදනවා දන්නේ නැහැ. අපිත් එක්ක තරහ වුණාම බන කියනවා දැකලා සමහර අයට ඒ තරහ ඉවස ගන්න බැරි වෙනවා. හරි. නින්දා කරලා ලියුම් යනවා නිර්නාමකෝ. නින්දා කරලා ලියුම් යනවා. ඒත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල නම් අපි ඉන්නේ අපි හිතන්නේ කොහොමද? ධර්මයෙන් හින්දා මේක ධර්මයෙන් හින්දා මේ කෙලෙස් භාවය ඇති කරගත හැකිව තියෙන ධර්මයෙන් හින්දා මේ තනත්වෝ තුල දේශය පහළ වෙලා නේද? ඒක හොඳ දෙයක්ද? දරාගත නොහි ඒ දේශය ඒ අතන් විනාශ කරනවා. ඒ දේශය හදන්නේ මොකටද? මටත් බෝ කරන්න නේද? ධර්මය තුල හික්මීම හරීම මාරුයි. ඒ සමහර ලියලා තියෙන ඒවා දැක්කහම අපේ ඇයි මේ අපිට මෙහෙම ලියන්නේ කියලා හිතන වෙලාව. එහෙම හිතලා රිදුනොත් මට අනිත් පැත්තට දේශයක් වුණොත් කවුද විනාශ වෙන්නේ? මං විනාශ වෙනවා. අන්න බලන්න හරි අමාරුවෙන් දරන්න ඕනේ ඒක. අමාරුවෙන් දරා ගන්න ඕනේ. ඉතින් මම කොටම ආරාධනා කරන්නේ අපි එහෙම කරමු. නේද? කොහොම හරි කරමු. එකිනෙකා එකිනෙකා අතර ධර්ම සාකච්ඡාවේදී පවා. මම ඉතාලම කරුණාවෙන් හැම කෙනෙක්ගෙම ඉල්ලනවා. මොන හරි කරුණක් උපරිම අපි උත්සාහ කරමු මගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාගෙන් මට ලැබිච්ච දායාදයන් තියෙනවා. ඒ දායාදයන් තුලින් අපි පුරුදු වුණ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ ත්‍රිපිටකයට අනුකූල නිවන් මාර්ගයේ ප්‍රාදලා දෙන එක. ත්‍රිපිටකයට අනුකූල දැනට තියෙන ත්‍රිපිටකයට අනුකූලව නිවන් මාර්ග ප්‍රාදලා දෙන්න පුළුවන්කම තියෙනවා. ලෝභ, දේශ, මෝහ අඩු වෙන ක්‍රමවේදය සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. කිසිම අඩුවක් නැතුව පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒක අපි මේ පැහැදිලි කරලා දෙනකොට එහි අඩුපාඩුවක් තියෙනවා නම් මොකද කරන්න ඕන? වහාම එන්න ඕනේ. නේද? හොයාගෙන ඇවිල්ලා කරුණාවෙන් මෛත්‍රියෙන් නේද මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා. මේ අඩුපාඩුව අපි දැක්කා. මේක ත්‍රිපිටක අනුකූල නෑ. මේක ප්‍රායෝගික නෑ. නේද? ප්‍රායෝගික නෑ. ත්‍රිපිටකයට අනුකූල නෑ. අපි මෙන්න මේ විදිහට කටයුතු කරොත් නේද හොඳ මේ ඇයි මෙහෙම බොරු කියන්නේ කියලා කියන්නේ මොකට? ඇයි වහන්සේ බොරු කියන්නේ? නේද? ඇයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් ඇයි ඒ විහිංසා සංකල්පනා හිංසා කිරීමේ සංකල්පනා නේද? කාට හරි බැනලා අපි ලියුමක් යවනවා කියන එකේ තේරුම මොකද්ද? අපි කාට හරි දෙන්න ලියුමක් යවනවා නම් අපේ බලාපොරොත්තුව මොකද්ද? මගේ දේශය අඩු කර ගැනීමට අන් අය පොඩ්ඩක් හරි රිදවන්නයි. නේද? එහා පැත්ත රිදවලා සැනසෙන්න හදන මානසිකත්වය අපි ළඟ තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඒක ඇත්තටම බොහොම කරුණාවෙන් අපි දිහාම බලා ගන්න ඕන අපිම. නේද? එහා පැත්ත රිදවන්න මාව රිදවන්න වෙන කෙනෙක්ගේ දේශය ඇවිස්සලා නම් ඒ දේශයෙන් මගේ දේශය ඇවිස්සෙනවා නම් මේ කියන වචනේ පවා මම ඊටාම ප්‍රාර්ථනාවක් ඇතුව කියන්නේ අනේ දේශයක් නම් ඇතුව ඉන්න එපා මේ වචනටවත්. ඇයි? රාග, දේශ, මෝහ කියන දේ තරම් විනයක් නේද? හදියක් නේද? අකටයුත්තක් නේද? කිසි කෙනෙකුට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළ යුතු දෙයක් හැම නිමේෂයකම. මම ඒක හැමදාම කියන්නේ පන්සලට අඳින සීල් ඇඳුම පුරා සංවරම කරගන්න කියලා. අපේ ඇත්තෝ නෝවර තමයි මාත් එක තහ. හරිද? අපි විහාරස්ථානයට යන්නේ පින්නත් මේ සංකල්ප ගැන කතා කරන්නේ. ඒකින්ද මේ සංකල්ප ගැන කතා කරන්න ඕනේ. හරි? මගේ ශරීරය දැක මම මේ අත්තන්ගෙන් අහන්න ශරීර ගෙවල් වලට අරන් ගිහලා නැද්ද මනසෙන් තරුණ කාලේ හරි කාගේ හරි ශරීරයක් දැකලා ඒ ශරීරයේ හින්දා ආසාවක් ඉපදිලා ඒ ශරීරය තමන්ගේ මනසේ නැවත නැවත නැවත නැවත පීඩාකාරීව ඉල්ලන ස්වභාවයක් ඇති වෙනවා. ඔන්න ඔය කර්මක්කාර ගතියෙන් අත මිදෙන්න පොය දවසේ පින්වන්ත කුල පුත්‍රයෙක් මොකද කරන්නේ? උතුරු සළුවකුත් දාගෙන පින්නන්ත කුල පුත්‍රයෙක් කුල දියණියක් මොකද කරන්නේ උතුරු සල්වකුත් දාගෙන යනවා නිශ්චල තැනකට හොඳ තැනකට විහාරස්ථානයකට කෙලෙස් අද උපදින්න නැතුව කෙලෙස් ඉඳ මට හරි මහන්සි නේද බලන බලනත් ඒ කෙලෙස් ලැබිරෙනවා ඒකෙන් අත මිදලා සුවදායක වෙන්න ඕනේ කියලා පරම චේතනාවකින් සිත සමාදන් වෙන්න බලාගෙන යනවා විහාරස්ථානයට මේන්න මෙතෙන්ටත් එනවා කොහොමද එන්නේ සිල් ගන්න බයෙන්නේ කොහොමද එන්නේ මොන්ස්තර නිරූපකයෙක් හෝ නිරූපිකාවක් එන්නේ. හරි. එක එක විදිහට ඇඳගෙන එනවා. හ්ම් එක එක හැඩතල දාලා ඇඳගෙන එනවා. සිල්ලඳු මේ හිල් හිල් තියාගෙන එනවා. නේද? එතකොට මොකද වෙන්නේ? අනේ අර අහිංසක මනුස්සයාට එතෙන්ට ගිහිලාවක්වත් ගැලවෙන්න බැහැ. අපි කල්පනා කරන්න ඕනේ මං නිසා කිසිවෙකුට රාග, දේශ, මෝහ නූපදීවා. නේද? හැම නිමේෂයකම හිතන්න මම නිසා මම නිසා තවත් කෙනෙකුට මේ අකටයුත්ත සිද්ධ වෙන්න එපා කියලා. ඉතින් ඒකින්ද අපි හැම වෙලේම පරිස්සමෙන්ම හැමදේම කරමු. නේද? මොකද නැත්තම් මේ සංකල්පනා නැත්තම් අපිට නිවන් දකින්න බැරි වෙනවා. ඒකින්ද හැමෝටම අපි කියන්නේ උපරිම උත්සාහ කරලා ත්‍රිපිටකය අනුකූල ධර්මය දේශනා කරන්න අපි ගන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා. වැඩදීම් වෙන්න පුළුවන් ඕනෑ තරම් අපි මහා දන්නව නෙවෙයි. ඕනෑ තරම් නොදන්න දේවල් තියෙනවා. දන්න තරමින් කෙනෙකුට යමක් කියලා දෙන්න ගන්න උත්සාහයේදී වැරදීමක් තියෙනවා නම් කාරුණිකව මතක් කරන්ද හරිද? මගේ ලිපිණය තියෙනවා. කාරුණ දුරකථන අංක තියෙනවා. කාරුණිකව මතක් කරන්ද අනේ ඔබ වහන්සේ ඔහොම බොරු කියන්න එපා. නේද? ඔය බොරුව නම් හරියන්නේ නැහැ කියලා මෙන්න මෙතෙන්ට මේක ගැලපෙන්නේ නැහැ කියලා කාරුණිකව මතක් කරන්ද අපි ඉතාමත්ම නිහතමානීව ඒවා බාරගන්න සූදානමින් ඉන්නවා. එහෙනම් මේක තරගයක් කරගන්න මේක තරගයක් කරගත්තොත් මේ තරංගය දැන් කාලෙක ඉඳන් පින්නන්නේ අපි අතරේ පවතින එකක්. දැන්වත් මේවා ඉවර කරන්න ඕන අපි. නේද බෞද්ධ පිරිස් නේද 2ට 3ට 4ට 5ට 6ට 10ට 15ට බෙදෙනවා. බෙදිලා එක එක සාස්ත්‍රවරු හදා ගන්නවා. හදාගෙන මොකද කරන්නේ? නේද? හදාගෙන පොරාලන්න පටන් ගන්නවා. මගේ ළඟට භාවනා කරන ඇත්තන්ට මම කියන්නේ හැමදාම යන තැනක යන්න. හැමදැනම යන්න. හැමෝගෙම හොයන්න. මං කිසිම වගකීම බාර ගන්න ලෑස්ති වෙලා නැහැ කෙනෙක්ගේ. මගේ ශ්‍රාවකයෝ කියලා නම් හැදෙන්න එපා. බුද්ධ ශ්‍රාවකයෝ කියලා හැදෙන්න කියලා. මගේ ළඟ පැවිදෙන පොඩි සායන්නාන්සලට මම කියන්නේ හරිද? ශාසනයේ වික්ෂුවක් මිසක්කා මගේ පරපුරක් කියලා විදියට හැදෙන්න එපා. නිත සමාදන් වෙලා අවුරුදු 5ක් ඉඳලා අවුරුදු 10ක් වුණාට පස්සේ Tamange ජීවිතේ නිදහසේ ගෙවන්න ඒක මගේ ගෝලයක් එක්ක ඉන්න නමක්වත් මට අවශ්‍යතාවය නැහැ. ශාසනයට බුදු ශාසනයට පරිත්‍යාගයක් වෙන්න කියලා විතරයි. ඉතින් ඉතින් මේවා සමහර විට මොනවා කාරණාවකින්ද හරි විහිංසා සංකල්ප මේවා හින්දාත් ඇති වෙනවනම් නේද? කොච්චර මිත්‍යා දෘෂ්ටියක ඉන්න ඕනද කියලා අපිම කල්පනා කරන්න ඕනේ. කොහොම නමුත් මේ හැම දෙයක් එක්කම අපි කල්පනා කරගන්න වෙනවා මොන ආකාරයකින් හරි නෙකම සංකල්පනා, අව්‍යාජ සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා අපේ තුර නිබඳව නිරතුරුව එන්න ඕනේ. තරහා එන හැම වාරයකම Tamanට අදහසක් එන්න ඕනේ. අහවලා ඉඳ තමයි මට තරහා ඇති වෙන්නේ හැමදාම. එක්ක මං එයාව අතල්ලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මම එයාට බැනලා ආය ආය මේ තරහ ඇති නොකරගෙන වාසය කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් මට තරහ එන්නේ අහවලාගේ හැසිරීම හිඳයි. ඒ හැසිරීම නිවැරදි කරන්න ඕනේ කියලා ඒ විදිහටද හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙමද හිතන්න ඕනේ? නෑ. කොහොමද හිතන්න ඕනේ? මේ තරහා කාගේ දෝෂයේද? මගේ දෝෂයයි. මගේ හිතේ තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. හරිද? මගේ හිතේ තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඉන්නේ ආන් එක අයින් කරන්න. හිත සකස් කරන වැඩපිළිවෙල කියලා දෙන්නයි පහළ වෙලා ඉන්නේ. එහෙනම් මගේ තුල තරහ එනකොට පින්නත් මේ හැම නිමේෂයකම මම මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. කොහොමද? ඒක වැරදි සංකල්පනාවක් මගේ තුල එන්නේ කියලා Tamanට Tamanට Tamanගෙන් පණිවිඩය එන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? ඒක සකස් කරගත්තා කියලා තරහ එන එක නවතිනවද? නෑ නෑ. නේද? දෘෂ්ටිය ගැන මම කියන්නේ. අන්ධයා ගැන කියලා කියන්නේ ಜಾති අන්ධයෙක් ඉන්නවා. එයාගේ කකුල ඇදයි. ಜಾති අන්ධයා කියන්නේ උපතින් අන්ධ වෙච්ච කෙනෙක්. එයා මේ ලෝකේ දැකලා නැහැ. එයාගේ කකුල ඇදෙට තියෙන්නේ. ඇවිදිනකොට එයාට දැනෙනවා යම් විදිහක්. නමුත් ඒක ඇදද කෙලින්ද කියලා දැනෙන්නේ නැහැ. ඒකින්ද එයාට එයා කකුල ඇදේ අරගන්න කිසිම උවමනාවක් නැහැ. එයා දන්නේ නැහැ. එයාගේ ඇස් දෙක පෑදෙනවා. ඇස් දෙක පෑදුනොත් යම් මේකෙන් ආන් එදාට දකින්නවා කෙලින් ඇවිදගෙන යන මිනිස්සු ඉන්නවා කියලා. එදා බලනවා Taman කකුල් දෙක දිහා මේක ඇදයි. එහෙනම් එදා තමයි එයා උත්සාහ කරන්නේ මගේ කකුල ඇදේ අරගන්න ඕනේ කියලා. ඒ වගේ අපේ හිත ඇදයි. දෘෂ්ටි සහිත කෙනා දන්නේ නැහැ පින්වත් මේ Tamanට ඒ දෘෂ්ටිය තියෙනවා කියලා. එතකොට ඒ දැන ගැනීමම එයා සම්මාදිට්ඨියකට යම් සම්මාදිට්ඨියකට පත්වීමක් වෙනවා. හැබැයි ඒකපත් ඒ සම්මාදිට්ඨියට පත් වුණාම අර අන්ධයාගේ හැරුණා වගේ. වැරද්ද වැරද්ද විදිහට දන්නවා. වැරද්ද වැරද්ද විදිහට දැනගත්තට වැරද්ද මෙතන හැදෙනවා තාම කියලා දන්නවා. ලෙඩක් අඳුනගත්ත පමණින් ඒ ලෙඩේ හොඳ වෙනවද? නෑ. ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ වගේ Taman දැනගන්නවා මිත්‍යා දෘෂ්ටිය මේ මිත්‍යා දෘෂ්ටිය කියන ලෙඩේ මෙතන තියෙනවා කියලා. හරිද? මිත්‍යා සංකල්ප කියන ලෙඩේ මෙතන තියෙනවා කියලා හඳුනා ගන්නවා. මේ මට කාට හරි හිංසා කරන්න හිතෙන්නේ හිංසා කරන්න හිතෙනවා. මගේ පරුස වචන මගේ පරුස වචන හිංසාකාරී. නේද? අතීතයේ එකම එක රහතන් වහන්සේ නමයි බිහිුනේ. අර කෙලතොල්ලා එහෙම කියලා කතා කරන මම හිතන්නේ අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒවා හොඳට දන්නවා. උන්වහන්සේලාගේ ඉස්සරින්නම් ලොකු පැවැත්මක් තිබුණා. ඉතින් එකම එක රහතන් වහන්සේ නමයි බිහිුනේ. ඒ වගේ එක එක සැරට කතා කරන ඒක සංසාරගත මහා මහා පුරුදු ගොඩක්. නමුත් 2500න් පස්සේ නේද? රහතන් වහන්සේලා විහිමින් ඉන්නවා. ඔක්කොම අර වගේ. ඔක්කොම රහතන් වහන්සේලා ටික අන්න අර වගේ නේද? හරීම පරුස පරුස හරීම මේ අශෝභන වචන කතා කරන රහතන් වහන්සේලා බිහිවෙමින් ඉන්නවා. නමුත් අපි දකිනවා පින්නත් අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා. අපි පොඩි ස්වාමින් වහන්සේලා හැටියට අපේ මේ නිකායේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොඩි ස්වාමින් වහන්සේලා හැටියට අපි කටයුතු කරනකොට අපි සමහර පින්කම් වලට සමහර උත්සව වලට විශේෂයෙන් උපසම්පදා පින්කමට වගේ තැන් වලට ගියාම ඒ මහා ස්වාමින් වහන්සේලා මුණ ගැහෙනවා. මට මතකයි ඒක උපසම්පදා පින්කමක මේ ලොකු ස්වාමීන් වහන්සේලාට වෙනමයි පොඩි ස්වාමීන් වහන්සේලාට වෙනමයි ගිලම්පස ටික හදලා තිබ්බා. අපි හිතුවේ අපි පොඩි හාමුදුරුවෝ විදිහට මේ ස්ථානයට ගියාම අපිට ලොකු ස්වාමීන් වහන්සේලාව බැහැ දකින්නවත් වන්දනා කරගන්නවත් බැරි වෙයි කියලා. බලනකොට මේ ඔක්කොම ලොකු ස්වාමීන් වහන්සේලා. ඉන්නත් ඇවිල්ලා වැඩ හිටියේ කොහෙද? පොඩි ස්වාමීන් වහන්සේලාට ගිලම්පස සකස් කරලා තිබ්බ තැන. ඉතින් මේ වැඩ ඉන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේලා කොච්චර නිහතමානීද කියලා බලන්න. මට කොච්චර ගෞරවයක්ද කියලා බලන්න. මට කොච්චර ධෛර්යයක්ද කියලා බලන්න. නිහතමානීව මේ ස්ථානයේ වැඩ ඉඳලා මේ කුංචි මම කියන බණ ටිකක් ගැන මේ අතත් එක්ක එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න. මගේ ලොකු හාමුදුරුවෝ එක දවසක් මට මතකයි. මගේ නායක හාමුදුරුවෝ මට මතකයි මට ධර්මාසනේ ඉඳගන්න බැරි වුණා. උන්වහන්සේ එතන වැඩ හිටියා. මට දැන් පැවිදි වෙලා අලුත මම දන්නේ නැහැ මේක ධර්ම ගෞරවය කියන්නේ මොකක්ද ධර්ම ගෞරවයෙන් ඉඳ ගන්න පුළුවන් වැඩි හිටි ආසනයක කියලා දන්නේ නැහැ. දන්නේ නැතුව ඉන්න වෙලාවේ උන්වහන්සේ මාව අතින් අල්ලගෙන එක්කන් ගිහලා වන්දනා කරා. ඉතින් අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ගේ තියෙන ගුණයන් හරිද මතක් වෙනකොටත් අපිට බොහොම ලොකු හැඟීම් උපදිනවා ධෛර්ය සම්පන්න හැඟීම් උපදිනවා. ඉතින් එවැනි මහා ගුණවන්ත ශාසනයක් වෙනත් මේක. එහි විහිංසා සංකල්ප තිබුණේ නැහැ. එහි එහි ව්‍යාපාද සංකල්ප තිබුණේ නෑ. තවත් කෙනෙක්ගේ හිතක් මාත්‍රයක් රිදවන්නේ නැතුව ගුණවන්තව සිල්වන්තව ස්වාමීන් වහන්සේලා සකස්. ඒක මහා සංඝරත්නයේ ගුණයක්. එකිනෙකාට මහ පුදුම විදිහට ගෞරව කරගත්තා. හ්ම්. වැරද්දක් දැක්කනම් ඒ වැරද්ද නිහඬව සකස් කරලා දුන්නා. නොදන්නකමක් දැක්කනම් ඒක නොදන්නකම ලෝකෙට ප්‍රසිද්ධ කරේ නැහැ. පටිසන්තර ගුණයෙන් යුක්ත වෙන්න මොන නිවන් දකින්න. හරි? තවත් කෙනෙකුට ගරහලා තවත් කෙනෙකුට අවනම්බු කරලා අවලාද කරලා නිවන් දකින්න බෑ. හරි? ඉතින් එවැනි ගුණවන්ත පිරිසක් වෙන්න ඕනේ අපි එකතු වෙන්න ඕනේ. ඇයි මේ සංකල්පනා નિවැරදි කරගන්න ඕනේ? හොඳයි. එවැනි ආකාරයක අපි හිතමුකෝ පරුස වචන තියෙන රහතන් වහන්සේ නම බිහි වුණා කියලා. ඒත් අපි ඒක ආදාසයට ගන්න එක හොඳද? නෑ. එහෙම හරියන්නේ නෑ. මේකින්දා ඊටාම ගැඹුරු අදහසකින් අපේ දෘෂ්ටිය සකස් කරගන්න ඕනේ අපේ පින්නත් අපි හැමෝම මොකක්ද ගැඹුරු අදහස මගේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවාද මිත්‍යා දෘෂ්ටිය තියෙනවාද ඉතින් මහා චත්තාරික සූත්‍රය මොනවට පැහැදිලි කරනවා මිත්‍යා මිත්‍යා සංකප්පය මිත්‍යා සංකප්පයේ විදිහට තේරෙන්නේම නැත්තම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා හරි සම්මා සංකප්පය සම්මා සංකප්පයේ විදිහට තේරෙන්නේම නැත්තම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. හරි? එහෙනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අපි ගැලවෙන්න වෙනවා. නේද? ඒක නෙමෙයි මේ මිත්‍යා දෘෂ්ටියට කියන්නේ මේ මේ මේ සම්මා ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්තත් නිවන් දකින්නේ නැහැ. ඒකට කියන්නේ පින්නදී පුඤ්ඤභාගීයෝ උපදිවේපක්කෝ සාසෝ ආශ්‍රව සහිත පුඤ්ඤභාගීය හරි උපදි විපාක සහිත සම්මා සංකප්පය. මේ සංකල්පනාවට කියන්නේ සම්මා සංකල්පනාවට මොනවද? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන අපිට මේ සාමාන්‍ය ජීවිතයේ ඇති වෙන සංකල්පනාව. ඒකට කියන්නේ ඒක ආශ්‍රව සහිතව ඒ සංකල්පනාව උපදිනවා. ආශ්‍රව සහිතව විපාක සහිතව ඒ සංකල්පනාව උපදිනවා. මොනවද? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. හරි? එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ මේ සම්මා සංකප්පය කොටස් දෙකකට බෙදනවා? අනාශ්‍රව වූ ආර්ය වූ මාර්ගංග වූ සම්මා සංකප්පය කියලා එකක්. හරිද? ආශ්‍රව වූ පුණ්‍යභාගිය වූ උපදීපාක සහිත වූ සම්මා සංකප්පය කියලා තව එකක්. හරිද? එතකොට අපි මෛත්‍රී භාවනාව කියලා ගමුකෝ. මෛත්‍රී භාවනාව સિદ્ધ කරද්දී අපේ පින්නත් නේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා එකක් අහලා තියෙනව නේද? මෛත්‍රී චේතෝ විමුක්තිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඔන්න ඔය පුණ්‍යභාගීය උපදීපාක සහිත අනාර්ය වූ චේතෝ විමුක්තිය. අනිත් එක ආශ්‍රව රහිත අනාශ්‍රව වූ මාර්ග අංග වූ ලෝකෝත්තර වූ මෛත්‍රී චේතෝ විමුක්තිය. දැන් අපි මේක ඉතා පැහැදිලිව ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ අපි මෛත්‍රී භාවනාව කියලා වර්ධනය කරන එක තුලින් මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වාම වර්ධනය කරන්න පුළුවන්. මේකේ මමත්වය කියලා එකක් හැදෙන්නේ නැහැ මම ඒක මෛත්‍රී භාවනාව සාකච්ඡා කරන වෙලාවේ කියලා දුන්නා. මමත්වය හැදෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා. කොහොම නමුත් මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගත්තට මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගත්තාම ඒක පුණ්‍ය භාගයයි. ඒක තමයි නිවන් දැකලා නෙවෙයි මේ. පින්වත්නි අන්න ඒක මාර්ගාංග වෙන වෙලාවේ හරි? මාර්ගංග වෙනවා කියලා කියන්නේ මොකක්ද? මාර්ග සිතක් උපදින වේලාව කියන්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ම එකට අපේ හිතේ උපදින වෙලාවේ වෙනකොට සම්මා සංකප්පය ඉහළම තලයක. සම්මාදිට්ඨිය මාර්ගංගය වෙලා. සම්මා වාචා මාර්ගංගය වෙලා. සම්මා මම අන්තිමට මේ මේ ටික විස්තර කරලා මේ ධර්ම දේශනා කීපයකින් විස්තර කරලා ඉවර වෙලා අන්තිමට මේක එකතු වෙන හැටි පැහැදිලි කරනවා. එතකොට මේ ඉහළම තලයකට මේවාපත් වෙනකොට සම්මා සංකප්ප කියන එකේ සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප තියෙනවනේ. ආන්නේ සංකල්ප එන්නේ සංකල්පනාව අර ලෞකික தත්ත්වයේ මිදලා ලෝකෝත්තර தත්ත්වයට පත් වෙන මාර්ග අංගය වෙනකොට ඒකේ සඳහන් වෙලා තියෙනවා ඒක ගැන කියනවා තක්කෝ විතක්කෝ සංකප්පෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියලා. ඒ කියන්නේ ඒ මෛත්‍රී සංකල්පය අපි අපේ මේ ඒ කියන්නේ ඒ ඒ ඒ මාර්ගාංග දක්වා යන මෛත්‍රී සංකල්පය වර්ධනය වෙනවා නම් ඒක අප්පනා තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රිය කියන චේතනාව පින්වත්නි කිසිම වෙනත් හැඟීමකට යන්නේ නැතුව අපි වර්ධනය කරලා පුරුදු කරලා තියාගන්න ඕනේ. නෙක්ඛම්ම කියන සංකල්පනාවත් එහෙමයි. සබ්බ ලෝකේ අනිරත සංඥා ආදී වඩලා හරිද? Tamanට මේ ලෝකයෙන් බැහැර වෙනවා අයින් වෙනවා කියන හැඟීමේ හිත නාත්වාගත හැකියාව තියෙන්න ඕනේ නෙක්ඛම්ම සංකල්පනාව. හරිද? අවිහිංස සංකල්පනාවත් එහෙමයි. එතකොට හිත හිත නැවතිලා මෛත්‍රිය. ඒ කියන්නේ මේක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා මොකද කරන්නේ? ධ්‍යාන මට්ටමකට වර්ධනය කරලා කියලා කියන්නේ. අපි ආයාසයෙන් ඇති කරගන්න හැඟීමක් තියෙනවා නම් අපි පින්නන්නේ කාලයක් යනකොට ඒක නිදායාසයෙන් ඇති වෙන මට්ටමකටපත් වෙනවමද නැද්ද? හරිද? භාවනාවක් වර්ධනය කරපු අය දන්නා ඒක හොඳට. හදිසියෙන් හා ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරගන්න කියලා කරන්න බෑ. ඒක. එතකොට භාවනාවක් වර්ධනය කරන අය එකම භාවනා අරමුණක අරමුණු ගන්නකොට අපේ තියෙන මේ විතක්ක කියන චෛතසිකයේ ස්වභාවය තමයි මේ හිතේ තියෙන නැවත නැවත අරමුණෙහි නංවනවා. නැවත නැවත අරමුණෙහි නංවනවා. අන්නේ නැවත නැවත අරමුණෙහි නංවන කාර්ය කරන අපේ හිතේ තියෙන චෛතසික ධර්මය. අපේ මානසිකාරයේ තියෙන නැවත නැවත අරමුණ නංවන කාර්ය කරන චෛතසික ධර්මය හින්දා මොකද වෙන්නේ? ඒක හින්දා මොකද වෙන්නේ? ඒ අරමුණම නැවත නැවත අපේ හිතේ නැගෙනවා. එක දිගට එක දිගට එක දිගට නැගෙනවා. හරි? අන්න ඒ අරමුණ එක දිගට නැගෙනකොට මගේ හිත වෙන කිසි තැනකට යන්නේ නෑ. ඒ අරමුණේ නැගෙනවා, ඒ අරමුණේ විසිරෙනවා. විතක්ක විචාර කියන දෙක. එතකොට මෙන්න මේ මේ தත්ත්වයටපත් වෙනකොට පින්නත් ඒ தත්ත්වයටපත් වුණා නම් යම් අරමුණකින් වෙනත් අරමුණු වලින් මේකට බාධාවක් නෑ. වෙනත් චෛතසිකයන්ගෙන් මේකට බාධාවක් නෑ. අන්න ඒ අපනා தත්ත්වයටපත් වෙනපත් වෙන්න ඕන මෛත්‍රිය කියන එක. එතකොට ඒක චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තියමයි දෙකකට බෙදන්නේ. එකක් සම පිණිස පවතින. හරිද? එකක් උපදී විපාක පිණිස පවතින කියන්නේ. මේ චේතෝ විමුක්තිය පින්නත් මේ විතක මොකද වෙන්නේ? කවදාහත් දවසක අනිත් අංග ටිකත් එක්ක එකතු වෙලා මාර්ගංග බවට පත් වෙනවා. ආන් එතකොට තමයි අර අප්පනා විප්පනා චේතසෝ අබිනිරූපණා කියන තැනට එන්නේ. ඒ මාර්ගංග වෙන්නේ. හරි? දැන් මොකද කරන්න ඕනේ? අපි මේක හොඳට පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. අනිත් මෛත්‍රී භාවනාව නොවඩා ඉන්න ඕනද එහෙනම්? මම මේකට අපුරු උදාහරණයක් කියන්නම්. දැන් යම්කිසි කෙනෙක් ඔලිම්පික් පදක්කමක් ගන්න යනවා දුවලා. එයා කොයි වෙලාව හරි ඔලිම්පික් පදක්කම ගන්නවා දුවලා. හරිද? එතකොට එයාට ඔලිම්පික් පදක්කම ලැබෙන්න දුවපු දිවිල්ලක් තියෙනව නේද? අන්තිම තරගයක් තියෙනව නේද? හ්ම්. එයාට ලාභේ උනේ ඒක විතරයිනේ. ඒකෙදිනේ පදක්කම හම්බුනේ. නේද? ඉතින් මම එයාට උපදෙස් දෙන්න ඉන්නේ. අලුතෙන් ඔලිම්පික් පදක්කම් ගන්න ඉන්න හැටි මම පොඩි උපදෙසක් දෙන්න ඉන්නේ. ඔයාලා ඊට කලින් කවදාකවත් දුවන්න එපා බොරුවට තේරුමක් නැහැ. ඒවට පදක්කම් හම්බෙන්නේ නැහැ. හරිද? ඔයා කෙලින්ම යන්න ඔලිම්පික් තරඟයට ගිහිල්ලා පදක්කම ගන්නම බලාගෙන දුවන්න. අපරාධනේ කලින් දුවන ඒවා. නේද? එහෙමද? එහෙම කිව්වොත් මට මොන වගේ කෙනෙක් කියලා කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවා එහෙනම්. නේද? එහෙනම් අපිට සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් පින්නත් නේ ආර්ය මෛත්‍රී චේතෝ විමුක්තිය විතරක් වඩන්න ඕන. ආර්ය මෛත්‍රී විතරක් වඩන්න ඕනේ කියලා. ආර්ය தත්වයටපත් වෙනවා කියන්නේ පැහැදිලිව මේ සූත්‍රයේ තියෙනවා. නේද? අනාර්ය වූ ආශ්‍රව සහිත වූ උපදීපාක සහිත වූ චේතෝ විමුක්තියක් ඇත. නේද? ඒක ඒක වර්ධනය කරමින් කරලා තමයි නේද ඔලිම්පික් පදකම ගන්න එක ඒකෙන්ම තමයි හම්බෙන්නේ. නේද? ඒක මාර්ගංග වෙන වෙලාවේ ඒක ආර්ය වෙනවා. හරි. අරක නැතුව මේක එයිද? නේද? කය පුහුණු කරනවා වගේම හිත පුහුණු කරනවා කියන එක. මේ හිත මෛත්‍රියට පුහුණු කරනවා නම් පුංචි තැන ඉඳන් පුහුණු කරන්නේ එකපාරටම කොහොමද යන්නේ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ වස්සග්ග පරිණාමී වූ මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්නේ කොහොමද එකපාරටම? අපිට එහෙම වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය වශයෙන් මෛත්‍රී භාවනාව වර්ධනය කරගෙන යන්න වෙනවා මේක මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි නේද? නෙක්ඛම්මය ඇති වෙන භාවනාව තියෙනවා. නෙක්ඛම්ම සංකල්පනා ඇති වෙන. අසුභ භාවනාව. සබ්බ ලෝකේ අනිපිට සංඥා සියලු ලෝකයන්ගෙන් අතමිදීමේ සංඥාව. සියලු සංස්කාරයන්ගෙන් සංස්කාරයන් අනිත්‍යයි කියන අනිත්‍ය භාවනාව සියලු භාවනාවලින් නෙක්ඛම්ම හැඟීමයි උපදින්නේ. නේද අපි මතක් කරා මොනවද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියන කොටස් වල පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන කොටස් වල නේද මුංචිතු කම්මිතා ඥානය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා මේ ධර්ම දේශනා මාලාවේ හිත සංස්කාරයන්ගෙන් අත මිදෙන ස්වභාවය ඒකට කොච්චර මේ හිතට අවශ්‍ය පණිවිඩ ටික දෙන්න ඕනද කියලා හරිද අකණ්ඩව අකණ්ඩව මේ භාවනා යෝගියා එතෙන්ට පුරුදු කරන්න ඕනේ පුරුදු කර පුරුදු කරේ නැත්නම් එතෙන්ට පුහුණු කරේ නැත්නම් මේ හිත අත මිදෙන්නේ නැහැ පින්වත් මේ සංස්කාරයෙන්. සංස්කාරයෙන් අයින් වෙන්න ලෑස්ති නැහැ. හරිද? ඉතින් ඒ වගේ ඒ වගේ නෙකම්ම සංකල්පනාවක්, අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක් තියෙනවා. එන්න ඒක සකස් කරගන්න ඕන අපේ సంతානය තුළ. ඒ සඳහා දැම්මම පුරුදු වෙන්න ඕනේ. කොහොමද පුරුදු වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. දකින්න දකින්න දේට ඇලි ඇලි නේද මං ගොඩ කියනවා. ගොඩ කියනවා කැම පාලනය කරන්න කියලා. ඒක නම් ගණන් ගන්නෙම නෑ. ආහාරය ප්‍රත්‍යක්ෂා කරලා ගන්න ආහාරයේදී Tamanට හැම වෙලේම තියෙන ලොකු භාගයක් ඒ. නේද ආහාරයේ මාත්‍රාඥතාවය කියන්නේ. ඇයි ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා. ඒක බොහොම පොඩියට සලකන්නේ. නේද? මං කියන්නේ අද ඉඳන් පුරුදු කරන් පටන් ගන්න ජීජුව ආහාර ගන්න නැතුව ඉන්න පොඩ්ඩක්. ඒකෙන් පටන් ගන්න. ආහාර ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. හරි ආහාරය ගැන ගිජුකම අයින් කරන්න පොඩක් අයින් කළා නෑ නෑ මම ආහාරය ගන්න ජීවිතේ පවත්ත ගන්න. ගුණවන්ත දේවල් ආහාරයට ගන්න ඕනේ. කියලා අර අර වචනේ දාගන්නකො ඔබට ඒක උදේසි මොකද්ද? පෙරේතකම අයින් කරගන්න ඕනේ නේද? පෙරේතකමට කන්නේ නැතුව නේද ජීවිතේ පවත්ව ගන්න ආහාර ගන්නවා කියලා ගුණවන්ත ආහාර හොයාගෙන ප්‍රමාණවත් තරමට ආහාර ගන්න පුදු ගන්න ලොකු පුහුණුවක් ඒක. අතහැරි අතහරින්න බලාපොරොත්තු වෙනවා නම් සමහර අයත් කියනවා ඉන්නකො මම මෙහෙම ඉඳලා ඉඳලා මේ ඔය අනිත් අය වගේ නෙවෙයි අනිත් අය වගේ නෙවෙයි මම බලන්නකො අතහරින්න ගත්තාම ආය කවදාකවත් අතහරින්නේ අතහරින් පටන් ගන්නකො කොයි වෙලාවෙද මේ දැන් හරිද තමන් රස වේද වේද තලු මරමර ගන්න ආහාරය ඒ විදිහට නොගන්න පුහුණු කරනවා නම් පටන් ගන්න අත්හැරීම තමයි ඒ පංචශීල ප්‍රතිපදාව පටන් ගන්න අත්හැරීම හරිද ඒකෙන්ද මේ නෙක්ඛම්ම සංකල්පනා දැඩිව ඇති වෙන්න ඕන. ඒවත් දැනගෙන කරන්න ඕන. හරිද අපි? තව ඉදිරියට සාකච්ඡා කරමු. දැනගෙන කරන්න ඕන. මේ සංකල්පනා දැනගෙන කරන්න ඕන. තරහ අතාරින්න ඕනේ. කවුරු හරි Tamanට බයිනවා නම් බයින වෙලාවේ නිශ්චල වෙන්න පුළුවන්කම තියෙනවා නම් යුද්ධයක් දිනුවා හා සමානයි කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. හරිද? අර බයින කෙනා හිතලා යයි නිවට යා කියලා. නිවට නියාලුකම කියලා හිතයි. හැබැයි කවුද දිනුවේ? මට බයින මිනිස්සයා ඉදිරියේ වටිනාකමක් නෙවෙයි ඕනේ. මට ඕන කවුරු ඉදිරි වටිනාකමක්ද? බුදුරජාන් වහන්සේ ඉදිරි වටිනාකමක් ඕනේ. ධර්මයේ ඉදිරි වටිනාකමක් ඕනේ. මම ඕන තරම් නිന്ദා අපහාස ඉවසනවා නම් මාත්‍රයක්වත් සැලෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ මට ලොකු අනුග්‍රහයක් දක්වනවා. බුදුරජාන් වහන්සේ ඉදිරියේ මට ලොකු වටිනාකමක් තියෙනවා. අන් අය ඉදිරියේ මට වටිනාකමකින් ඇති වැඩක්. එහෙනම් නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන ඒවා මාර්ගාංග දක්වාම වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපනා தත්තරපත් වෙන නම් භාවනාව වර්ධනය කරන්න ඕනේ. භාවනාව ඕනේ. හරිද? හැඟීමක් ප්‍රබල කරගන්න කුසල හැඟීම ප්‍රබල කරගන්නයි භාවනාව. භාවනා කරා කියලා මුකුත්ම වැරද්දක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි මොනවා හරි ක්‍රමවේදයක් අරගෙන යනකොට ඒ අරගෙන යන ක්‍රමවේදය වෙනත් ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවට නිග්‍රහ කරනවා නෙවෙයි මේ නේද? නමුත් මේ අපි ත්‍රිපිටකයේ තියෙන ක්‍රමවේදය සාකච්ඡා කරනවා. ඒ ත්‍රිපිටකයේ තියෙන ක්‍රමවේදය සාකච්ඡා කරනකොට නේද? ඒක තමයි අපි ඉස්සෙල්ලා අත්දකලා බලන්න ඕනේ. ඉතින් ඒකෙන් අපිට නිවන් දකින්න පුළුවන් ද බැයිද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද එහෙම කරගෙන යනකොට මේකට නිග්‍රහ කරන්න කිසිම කාරණාවක් ඇත්තේ ඇත්තේ නැහැ පින්නත් මේ ත්‍රිපිටකයට නිග්‍රහ කරන්න කිසිම කාරණාවක් ඇත්තේ නැහැ. ඒකින්ද අපි බොහොම බුද්ධිමත් ත්‍රිපිටක ධර්මයේ වටා පෙළ ගැහෙන්න ඕනේ. මේ මේ හැමදේනම ඒ සඳහා ලොකු දායකත්වයක් දරන අය තමන්ගේ භව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පහදාන් කරලා ධර්ම දානයක් සකස් කරගත්තාද? සකස් කරගත්ත ධර්ම දානය බෙදලා දුන්නා දැන් ඉතින්. ඒ ධර්මය ශ්‍රවණය වෙලා කොහේ හරි තැනක කොහේ හරි තැනක කොතනක හෝ කාගේ හෝ හිතක් තනසෙනවා නම් හිතකට ධර්මය දැනුණා නම් ඒ දැනෙච්ච වාරයක් වාරයක් ගන්න මම හැමදාම කියන්නේ මේ ධර්ම දානය දුන්න නැත්නම් බොහෝ පිං ඒක රාසි වෙනවා. ඉතින් බොහෝ පින් ඒක රාශි කරගත්ත මේ පින්වත් ඇත්තන්ට මේ ධර්ම දානමේ පින්න කර්මයම උතුම් නිවන අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුභම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.